අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තාලේව මනුස්සානං බුද්ධෝ භගවාති ශ්‍රී ලංකා ජනාධිපතිතුමාණන් ප්‍රධාන සද්ධාන්ත පින්නතුනි තුන්ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රාන්ත දේශනාවේදී කාලේන ධම්ම ශ්‍රවණං ඒකම් මංගල මුත්තමං යනුවෙන් සුදුසු කල්හි බුදුබණ ඇසීම මෙලව දියුණුව පරලොව සුගතිය සාන්ත නිවන පිණිස පවට්නා මහා මංගල ධර්මයක් නමින් දේශනා කරලා තියෙනවා අද මේ දවසේ බිනරපුර පසළොස්වක පොහොව දවසයි. වර්ෂාන කාලයේහි මාස දෙකක් පිරෙන උපෝසත දවසයි. ඈත අතීතයේහි මහා සංඝරත්නයේ පෙරවස් එළඹී ධ්‍යාන විපස්සනා මාර්ගඵල ප්‍රතිලාභ කරගන්නා කාල පරිච්ඡේදයයි. එමේ විනරපුර පසළොස්වක පොහොව දවසේ ආගමික වත්පිළිවෙත් තුළ යෙදී සිටින සෑම දිනාවෙත ස්වල්ප වූ අර්ථ සම්පන්න වූ දහම් පදයක් ඉදිරිපත් කිරීම ඇතයි ඉතිපිසෝ ගාථා පාඨේ මාතෘකා කරන්න යෙදුනි. හිතන්න පුළුවන් මේ තරම් මේ ධර්ම දේශනා ඇතත් මොකද මේ ඉතිපිසෝ ගාථාව ඉදිරිපත් කළේ කියලා. අර්ථ වශයෙන් තේරුම් කරගත යුතු අර්ථයක් එහි තියෙනවා. ඉතිපිසෝ ගාථා පාඨය කියන්නේ පින්තුනි සම්පූර්ණ ත්‍රිපිටක ධර්මයේ අන්තර්ගත වූ බුද්ධ ගුණ දීපක බුදු ගුණ සම්පූර්ණයෙන්ම සම්පින්දනය වූ විශිෂ්ට ගාථාවක් තමයි ඉතිපිසෝ ගාථා පාඨය. සූත්‍රාන්ත දේශනා සිය ගණනක නෙමේ දහස් ගණනක මේ දේශනා පාඨය සඳහන් වෙනවා. පින්නිකුන් අහලා ඇති පරිත්‍රාණ ධර්ම දේශනා කරන අවස්ථාවල දජග්ග සූත්‍රයේදී පළමුවෙන් මේක කියවෙනවා. එතකොට ඉතිපිසෝ ගාථා පාඨයේ තියෙන්නේ අනන්ත බුද්ධ ගුණයන් සම්පින්දනේ වූ අර්ථ සම්භාරයයි. මේ මහා පොළොව යම් කිසි සීමා සහිතයි. මහා සාගරයත් සීමා සහිතයි. ඉරාග තාරකා වැනි වස්තු සීමා සහිතයි. නමුත් මේ අවකාශයේ ගගනතලයේ සීමාවක් නැති අසීමිත ප්‍රමාණයක් ඇති දෙයක් තමයි අවකාශය කියන්නේ. ඉන්නතුන් අහල ඇති දින කාලකාරාම සූත්‍රයේ කාල බුද්ධ රක්කිත මහ රහතන් වහන්සේ දෙසූ දවසේදී අතිපිය සමාදන් වූ සිටියේ සද්ධාතිස්ස රජතුමා මේ දේශනාවේ සවන් දීගෙන සිටියා. මේ දේශනාවේ හැන්දෑවේ පටන් ගත්ත තැන සිට අලියන ඉරෝදාව දක්වා පැවතුණා. රජතුමා හිතවනක් බණ ඇතුලේ පිරිස කෙළවර කාටවත් නොවඟවා. දෙතුන් කෙළවරදී මහත් කලින් සාදුකාර දුන්නා. සාතන් වහන්සේ දැනගෙන ඇතුව මහරජුරු කොයි වෙලාවේද ආවේ? ස්වාමීනි පළමුවෙනි දේශනය ඇහෙනකොටයි මම ආවේ. පළවෙනි ගාථාව. මහරජෙ මෙච්චර වෙලාවක් හිටගෙන බණ ඇසීම දුෂ්කර දෙයක් කළා නේද? නැත ස්වාමීනි මේ විදිහේ බුද්ධ ගුණ දේශනාවක් අහන්න ලැබෙනවා නම් මුළු ජීවිතේ උනත් මම හිතගෙන බලනවා ස්වාමීන් වහන්සේ අසීමිත බුද්ධ ගුණ සම්භාරයක් දේශනා කළා නේද තවත් බුදු ගුණ කියන්න ඉතුරු තියෙනවාද මාර්ග මා විසින් දේශනා කළ යකි තාමත්ම අල්ප වූ කොටාදයක් ස්වාමීන් උපමාවක් කියන්නේ මාර්ග තියක් කිරියක් වපසරී ඇති කුඹුරු යායක එක වී කරලක වී ඇත ස්වල්පයි ඉතිරි වී කරල වී අප්‍රමාණයි නේද ඒ වාගේ මා විසින් දෙතු බුදුගුණ එක වී කරලක වී ඇත තරම් ස්වල්පයි නොදෙතු බුදුගුණ ඉතිරි සියක් කෙරියක කුඹුරේ තියෙන වී ඇත තරම් අප්‍රමාණයි ස්වාමීන් වහන්සේ උපමාවක් කියන්නේ මා රජ දෙගොඩ කලා ගඟක් ගලන වෙලාවේදී ඒ ගඟට ඉදිකටු මලක් ඇල්ලුවාම ඉදිකටු මලෙන් ඇතුල් වී පිට වෙන ජලය කාස්වල්පයි. ඉතිරි ජලය අප්‍රමාණයි. ඒ වාගේ මා විසින් දේශනා කළ බුදුගුණ ඉදිකටු මලින් ඇතුල් වී පිට වේගයේ වතුර හා ස්වල්පයි නොදෙසූ බුදුගුණ ගංගා ජලයේ අප්‍රමාණයි. ස්වාමී තවත් උපමාවක් කියන්නේ මහරජ අහසේ පියාසර කරන ලිහිණියෙකුගේ පියාපතට යටපත් වෙන අවකාශයේ ස්වල්පයි. ඉතිරි අවකාශයේ අනන්තයි. ඒ වාගේ මා විසින් ඉදිරිපත් කළ මේ බුද්ධ ගුණ දේශනය ලිහිණ්‍යාගේ පියාපතට යට වෙන අවකාශ වාගේ ස්වල්පයි. නොදෙසු බුදු ගුණ ඉතිරි අවකාශ වාගේ අනන්තයි. සාදු සාදු ස්වාමීනි ගැලපෙන උපමාවක් කියවුණා නේද? ස්වාමීනි මේ තරම් බුදු ගුණ අනන්තයි. ඒ අනන්ත බුද්ධ ගුණයේ වාන්තයේ මේ තුන් යම් රාත්‍රී ඉදිරිපත් කළා ඒ ගැන මගේ හෘදයාංගම ගෞරවය මම පිරිනමන අතරේ මට ධර්ම පූජාවක් වශයෙන් කරන්න තියෙන්නේ මේ ශ්‍රී ලංකාවේ පරාජය කියලා ජම් මේ ලංකාවේ පරාජය පූජා කළා. එයින්ද පැහැදිලි වෙනවා මේ ඉතිකසෝ ගාථාවේ තියෙන ගුණස්කන්ධේ අනන්ත බව. එදා කාල බුද්ධ රාජිත මහරහතන් වහන්සේ කාලකාරාම සූත්‍රයෙන් ධර්මයේ දේශෝ නම මේ බුද්ධ ගුණ සම්භාරයේ තමයි ඉදිරිපත් කරන්න යෙදුනේ. මේ බුදුගුණ පාඩේ තියෙනවා පින්නතුනි ජඹුරු අර්ථයන් 19ක් ඒ කියන්නේ අරහන් ගුණයේ සිට භාගවා ගුණයේ දක්වා මේ බුදුගුණ එකක් එකක් ගත්තොත් එකකට එකක් දෙවෙනි වෙන්නේ නැහැ ඒවා අර්ථ විවරණය කරලා බැලීමේදී මුළු ලෝක දාසීන මේ බුද්ධ ගුණ එකක් එකක් ගානේ පැතිරී තියෙනවා එනිසා හිතේන ශක්තිය අසීමිතයි අනුභවයේ අසීමිතයි මෙහිලා විශේෂ හැඳින්වීම් කරනවා නම් අර්ථය පැහැදිලි කරන්න ඉස්සර වෙලා මේ බුදුගුණ තුලින් පුදුම ආශ්චර්ය සිදුවීම් සිදු වෙලා තියෙනවා. මේ කාර්ය 28කට පෙර ඕස්ට්‍රේලියාවේ සිට අපේ සිංහල මනෝවෛද්‍යවරයෙක් කියා හිටියා අරහන් ගුණයෙන් මානසික රෝගී සුව කළ හැකි. අරහන් ගුණේ බලෙන් මානසික රෝගීකෙන් දැඩි මානසික රෝගී සුවපත් කළා. ඒ වගේම සමහර විට ගින්නෙන් වෙන අනතුරු වලදී ඉතිපිසෝ ගාථාව කියා නිරුපද්‍රෝතු අවස්ථාහන් ලැබිලා කියනවා. අපි කුඩා කාලේ අපේ දෙමව්පිය කියන අකුණු කුකුරන වෙලාවේ ඉතිපිසෝ ගාථාව කියන්නේ අකුණු තරවදින්නේ නැහැ කියලා. ඒ එසේමයි. සතුගේ මෝදු ගලන වේලාවේ අපිත් මේ මෝදට යට වෙන වෙලාව අපි දේශනා කළේ ඉතිපිසෝ ගාථා පාඨය කියලා සත්‍යක්‍රියාවක්. දැන් එහෙම පිටින්ම නැවතුණා පුදුම ආශ්චර්යයක්. ඒ වාගේ පුදුම ආශ්චර්ය දේවල් අත්දකින්න පුළුවන් මේ බුදුගුණ නව ගුණේ මෙනෙහි කිරීමෙන්. අපේ පූජනීය ආචාර්යයන් වහන්සේ දැඩිසේ ගිලන් වූ අවස්ථාවේදී 1975 ජුලයි මාසයේ අගහරියේදී වෛද්‍යවරු කියාය කියන්නේක බොහෝම දුර්ලභ රෝගයක් ප්‍රතිකාර කිරීමෙන් දීර්ඝ කාලයක් ප්‍රතිකාර ගත යුතුයි කියන්නේ. ඒ අතර අපි මේ සිතසෝදාකා පාඨය නිමිත කරගෙන විශේෂ ආශිර්වාදයක් කළා. සැබවින්ම මාසයක් ඇතුළත පූර්ණ සෝය ඒ මාහිමියන් වහන්සේට ලැබුණා. ඒ බුදුගුණ පිළිස නමින් අදත් භාවිතා වෙනවා. මේ වාගේ ආචාර්ය දේ සිදු කරන්නට මේ බුදුගුණ පාඨයෙන් කුළුවනි. බෞද්ධයෙක් නොවන අබෞද්ධ ධර්මයේ කිතිපිසෝ ගාථාවේ එක වචනයක් කියලා සොහොන් පිටණියක් අයිනේ මහා වනාන්තරයේදී අමනුෂ්‍යයන් දෙන්නේ দমনය කළ ඇති බෞද්ධයන් අහල ඇති. පසුව ඒ දරුවා බුදු සසුනේ පරිදිව අරහත්ත්වයටපත් වුණා. මේ තරම් පුදුම ආශ්චර්ය ශක්තියක් බලයක් තේජසක් ආශිර්වාදයක් මේ දේශනාවේ තියෙනවා. නිහිතියක සලකා බලන්නට ඕනේ මේ බුදුගුණ පාඩයේ සැබවින්ම පිළිසක් එපමණක් නෙමෙයි මාර්ගඵල නිර්වාණ අවබෝධය කියන්නේ භාවනා මාර්ගයක්. මේ බුද්ධ ශාසනයේ තියෙනවා භාවනා ක්‍රම සමත භාවනා ක්‍රම 40ක්. කසින 10, අසුබ 10, අනුස්සති 10, ධම්මිහාර 4, අරෝප සමාපatti 4, ආහාරේ පටික්කුල සංඥාව සහ ධාතු මනසිකාරයේ කියන. ඒ 40ම වඩන්නට පළමුවෙන් කළ යුතු වන්නේ බුදුගුණ භාවනාවයි. බුදුගුණ භාවනාව නිසිසේ වැඩූ කෙනෙකුට සැබවින්ම අනිත් සියලුම භාවනාවන් කරන්න තරම් පුදුම ශක්තියක් ඇති වෙනවා. වෙනත් භාවනාවක් කරන කෙනෙකුගේ අතරමං වීමක් වුණොත් ඊළඟට ගතියුතු වන්නේ බුදුගුණ භාවනාවයි. බුදුගුණ මෙනෙහි කිරීමෙන් ඒ අතරමං වීම සියල්ලම වෙනස් වෙලා නිසි මාර්ගයට අනුව භාවනා දියුණු කරගන්න පුළුවන්කම ලැබෙනවා. එනිසා මේ ඉතිපිසෝ ගාථා පාඨේ දහස්වර දසදහස්වර කිව්වත් මදි මේකේ තේරුමක් අපි එක්තරා ප්‍රමාණයකට හදාරලා තියෙන්න ඕනේ. මේ සඳහන් වෙනවා ඉතිපී කියන්නේ මේ පදයෙන් නිපාත පදයෙන් මෙතෙක් මෙතෙක් මේ මේ ගුණේ පවතිනවා කියන අර්ථ විවරණය කරන්න ඒ මුලින්ම ඉතිපි කියන වචනයෙන් ප්‍රකාශ කරනවා. භගවා කියන මේ වචනේ තේරුම් සම්භාරයක් තියෙනවා. අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාකරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්මසාරති සද්ධාදේ මනුස්සානම් බුද්ධෝ භගවා කියන මේ ගුණපද නමේ තමයි සම්පින්දනේ වී තිබෙන්නේ. පින්තුන් අහල ඇති කාවන්තිස්ස රජතුමාගේ කාලයේදී දීඝවාපේ චෛත්‍ය රාජන් වහන්සේ ගොඩනැගෙමින් තිබෙන අතරතේ සකලත් කොටෝ දක්වා චෛත්‍ය නම් වලා සමන් දුරටේ චෛත්‍ය කර්මාර්ථ කරන අතර තරුණ භික්ෂුන් වහන්සේලාද ගල්කොඩවල වැලි ආදී ගෙනින් උදාසදීන සිරිතක් තිබුණා. එක්තරා තරුණ ස්වාමීන් වහන්සේ නම එසේ ඉනිමම් පෙත්තදීයේ ඒ අවශ්‍ය භාණ්ඩ උඩට ගිහින් දීලා බරින්ද හදනකොට පාය ඉස්සලා වැටෙන්න පටන් ගත්තා චෛත්‍ය බඳ මිලියස් මාසුන අනුව දිස්සලා. ඒ යන වෙලාවේදී පහළ හිටිය ස්වාමීන් වහන්සේලා මහත් කලින් කියව එනැති දජග්ග සූත්‍රයේ සිහි කෙරෙස්වා කියලා. ඒ ස්වාමීන් වහන්සේලා ඒ කාලයේ දඩංග සූත්‍රය නිතර භාවිතා කරනවා. එම ලිස්තල වැටෙනින් ඉන්න ස්වාමීන් වහන්සේක පාඨම ජීවා දඩංග පිරිතමා රකීවා කියලා. මේ හිතක් පිටක් නැති ගඩොල් දෙකක් සාහිත්‍ය ගර්භයෙන් ඉස්සරහට ඇවිල්ලා අර ලිස්සල වැටෙන ස්වාමීන් වහන්සේගේ දෙපායට ගල්පඩියක් මෙන් ආධාරයට දෙහිය. ආචාර්යයි නේද? එතෙන් ගිනිමඟ කියලා ස්වාමීන් වහන්සේ සුවසේ බස්සව ගත්තා. මේ වාගේ පුදුම දේවල් මේ ආශ්චර්ය දේවල් මේ ගාථාවේ තියෙන ගුණ සම්භාරයෙන් අපට දැක ගන්න පුළුවන්. මේකී අරහං අරහං කියන මේ පදයේ කෙටි තේරුමක් කියනවා නම් අරහං කියන්නේ සුදුසුකමයි. ඒ සුදුසුකම කියවම ඒ කියනවා තේරුම් රසක්. ඒ කියන්නේ කුමක් නිසාද සුදුසුකම් ඇතුනේ වාසනාසයිත සකල ක්‍රේතං කරින් දුරු වූ නිසා පූජාවන්ද සුදුසුයි. ඒ වගේම රාගාදී කෙලෙස් සතුලන් සතර මඟ නැණින් නැසූ නිසා පූජාවන්ද සුදුසුයි. එසේම අවිද්‍යාදී සංසාර සක්‍රයාගේ අවිද්‍යාදී කෙලෙස් සිඳුළු නිසා පූජාවන්ද සුදුසුයි. රහසින්වත් කවක් නැති අතිශයින් පරිසුද්ධ සංසාර නැති නිසා පූජාවන්ද සුදුසුයි. මෙන්න මේ කියන්නේ පූජාර්හ අර්ථයෙන් අරහන් කියන ගුණය සඳහන් වෙනවා. එතන සඳහන් වෙන්නේ 11500ක් පමණ මේ ක්ලේශයන් වාසනා සහිතවම ක්ලේශයන් ප්‍රහාණය කළ බව කෙලෙස් සතුරන් නැතුව බව සංසාරයේහි තුන් භවයේ සැරිසරණ මේ සංසාර චක්‍රයේ හිඳලෝ බව එවාගේම රහසින්වත් පවක් නැති අතිශයින්ම පරිසුද්ධ වූ සංකාණ ඇති බව නිසා අරහන් ගුණේ සඳහන් වෙනවා සම්මා සම්බුද්ධ කියන මේ ගුණ පදයෙන් ප්‍රකාශ වෙන්නේ සැබැවින්ම අතීත අනාගත වර්තමාන තුන් කාලයටයි සංකතා සංකත ਸਰව ධර්මයන් ඉතිරිවක් නැතුව අතටගත් නෙල්ල ගෙඩියක් දකින්නාක් මින් අතටගත් විදුරු බෝලයක් පෙරල පෙරලා දකින්නාක් මින් අතීතයේන ශේකා දකින්නාක් මින් ඉතිරිවක් නැතුව සියලු ආකාරයෙන් අනුන්ගේ උපදේශයක් නොමැතිව ආબોධ කරගත් නිසා සම්මා සම්බුද්ධ නම් වෙනවා එහිදී සඳහන් කරන්නේ ලෝක ධාතුවටයි ලෝක ධාතුවටයි උද ලෝකයෙන් ඊතර උද ධර්මයන් ආර්ය සත්‍ය හතරට නම්වා ආબોධ කර ගැනීමයි ලෝකයේට ඇති සියල්ලම දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය දෙකට වැටෙනවා එවැගේම ලෝකෝත්තර ධර්මයන් නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය දෙකට අයිති වෙනවා මේ සියල්ලේ තථාගතයන් වහන්සේ සමන් වහන්සේම ආબોධ කරගත් නිසා සම්මා සම්බුද්ධ නම් වෙනවා විද්‍යා චරණ සම්පන්න කියන මේ තැන මහා කරුණාවයි මහා ප්‍රඥාවයි දෙක කියවෙනවා. මේ මහා ප්‍රඥාව කොටස් 6කට කොටස් 8කට බෙදී යනවා. විදර්ශනා ඥානයේ, මනෝමය ඥානයේ, ඉර්ධිවිද ඥානයේ, දිව්‍ය ස්රෝත ඥානයේ, පරිපිට විචාරණා ඥානයේ, පුරුවේ නිවාසානුසුති ඥානයේ සහ දිව්‍යං චක්ෂණ විඥානියත් ආශ්‍රවක්ෂය කර ඥානියත් අතේ ධර්ම ධර්ම 15ක් තියෙනවා ඉන්ද්‍රිය සීල සංවරය ඉන්ද්‍රිය සංවරය භෝජනේ පමන දැනීම ජාගරියාන යෝගය සද්ධාව හිරිය උත්තාපේ භවසුදතාවේ පරාක්‍රම වීර්යයේ ස්මෘතියේ ප්‍රඥාව ප්‍රථම ඥාන 25 ද්විතිය ඥාන 14 තෘතිය ඥාන 14 චතුර්ථ ඥාන 16 කියන මේ පසළොස් චරණ ධර්ම මේ සමන්විත බැවින් විද්‍යා චරණ සම්පන්න නම් වෙනවා සුභතෝ කියන මේ ගුණයෙන් තේරුම් ගසම් කියවෙනවා. සෝබනෝ ආර්ය මාර්ගයේ ගමන් කළගත් කරගත් දැයින් සුගතනම් වෙනවා. අජරාමර සංඛ්‍යාත නිර්වාණ ධාතුවට සපත් වූ බැවින් සුගතනම් වෙනවා. සතර මඟ නැමින් නැසූ කෙලෙසුන් වෙත නැවත නොතමිනෙමින් ගමන්ගත් බැවින් සුගතනම් වෙනවා. දීපංකර පාදමූලයේ පටන් බෝධි මණ්ඩලයේ තෙක් අන්තර්යේ වර්ජිත මෙතුම් පිළිවෙතින් ගමන්ගත් බැවින් සුගතනම් වෙනවා. සාර්ථකෝ දේශන ඇති බැවින් සුගතනම් වෙනවා සෝබන ගමන් විලාසිත ඇති බැවින් සුගතනම් වෙනවා සෝබන දේහ සම්පත් ඇති බැවින් සුගතනම් වෙනවා මේ තේරුම් වලින් සුගත කියන ගුණය හැඳින් වෙනවා ලෝකවිදූ කියන මේ ගුණෙහි ස්කන්ධ ලෝකේ කියලා පහක් තියෙනවා. රූප ස්කන්ධ ලෝකේ, වේදනා ස්කන්ධ ලෝකේ, සංඥා ස්කන්ධ ලෝකේ, සංස්කාර ස්කන්ධ ලෝකේ, විඥාන ස්කන්ධ ලෝකේ. මේ පහට තුන් ලෝකේමයි තිරෙනවා. ඒ සීලම ලෝක tattේනුත් එවාගේම සත්ව ලෝක, සංස්කාර ලෝක, අවකාශ ලෝක, ඒකෝකාර ලෝක, චතුෝකාර ලෝක, පංචෝකාර ලෝක, කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක, සංඥා ලෝක, අසංඥා ලෝක, නීව සංඥා, නා සංඥා ලෝක ආදී වූ බොහෝ ලෝක tattයන් තියෙනවා. ඒ සියල්ලම සරුවඥන් වහන්සේ චතුරාර්ය සත්‍යයට නම් වෙමින් ආબોධ කරගත්ත නිසා ලෝක විදූ නම් වෙනවා. අනුත්තරෝ පුරුෂ ධම්ම සාර්ථකය කියන්නේ මෙයින් හැඳින්වෙන්නේ සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයෙන් සමන් වහන්සේට වඩා උතුණෙක් නැති දැනින් අනුත්තර නම් වෙනවා. එවාගෙම ලෝතුරා බුදුරයන් වහන්සේලාට පමණක් සමවන දැනින් අනුත්තර නම් වෙනවා. රූපේලාතෙන් කාටවත් සමකල නොහැකි දැනින් අනුත්තර නම් වෙනවා. එවාගෙම සත්‍යෙත් බෝධිපාක්ෂික ධර්ම දේශනාවෙන් කිසි කෙනෙකුට සමාන නොවන බැවින් අනුත්තර නම් වෙනවා. විසරද ඥාන සතරෙන් කිසි කෙනෙකුට සමාන නොවන බැවින් අනුත්තර නම් වෙනවා. ධමනේ කටයුතු දිව්‍ය බ්‍රහ්ම යක්ෂ රාක්ෂස ගරුඩ ගාන්ධාරව එවාගේම සිද්ධ විද්‍යාදර මිනිස්යා මිනිස් තිරක්ෂීනාදී සෑම සත්‍යයේ කරුණාව මෛත්‍රී පෙරපකොට යන ධමනේ කළ බැවින් අනුත්තර පුරුෂ ධම්ම සාරතී නම් වෙනවා. දෙවියන්ට මිනිස්යාන්ට සමස්ත ලෝක සත්‍යයට මෙලව හිත සෝපිනිස පරලොව සුගතියේ පිණිස කෙලවර නිවන පිණිස අනුශාසනා කරන බැවින් දෙවි මිනිසුන්ගේ සාස්ත්‍රූණං වේනවා චතුරාර්ය සත්‍ය ධර්මයේ සමන් වහන්සේ මනමින් ආબોධ කොටගෙන අන්‍ය වූ සූවිසි ආසංකයේ නවකෝටි 60 ලක්ෂ ප්‍රමණ දෙනාට ආબોධ වෙල නිසා බුද්ධණං වේනවා එවාමයේම පුණ්‍ය භාග්යෙන් කිසි කෙනෙකුට සමාන නොවන දෙයින් භාග්‍යවත් නැගෙනවා ඒ වගේම පංච මාර්යන් ගිඳලෝ නිසා භාග්‍යවත් නම් වෙනවා. අයිශ්වර්යාදී භාග්‍ය ධර්ම සයෙන් සමන්විත බැවින් භාග්‍ය නම් වෙනවා. සර්ව ධර්මයන් බෙද බෙදා දහම් දෙසූ බැවින් භාග්‍ය නම් භාග්‍ය භගවානං වෙනවා. එවැගේම භජනේ කටයුතු උත්තරී මනුෂ්‍ය ධර්මයන් භජනය කළ නිසා භගවානං වෙනවා. සංසාර ගමන නිම කළ නිසා භගවානං වෙනවා. මේ කියන තේරුම් සාරාශිය එකින් එකට විග්‍රහ කරනවා නම් අනන්තයි අපරිමාණයි එනිසා මේ කියන බුදු ගුණ අපි නිතර නිතර භාවිතා කිරීමෙන් අපේ ජීවිතයට අපිම ආරක්ෂාව සලසා ගන්නට ඕනේ. ඉන්නතුන් අහලා ඇති මේත පෙර අවුරුදු 40කට පමණ සිද්ධියක්. ඒ කියන්නේ කුදුම්බිගල කියන ආරණ්‍ය භික්ෂූන් වහන්සේලාට ලැබෙන ඉස්තර වෙලා එහි හිටියා බෞද්ධ නොවන අන්‍ය ආගමික පින්වතෙක් එහි කලාවට ගිහිල්ලා බොහෝම විවේකීව ජීවත් වෙමින් හිටියා. නමුත් මෙතුම බුද්ධ ධර්මයේ ගැන යම් පමණක් දන්නව ඔය අතර එක දවසක් Tamante දෙවි කෙනෙක් කියනවා මේ සිහිනින් යම් පණිවිඩයක් ලැබුණා. ඒ කියන්නේ පින්වත මෙන්න මේ මන්ත්‍රය පාඩම් කරගන්න කියලා ඉදිපිසෝගාතාව කියලා දුන්නා. එතුමා ඉදිපිසෝගාතාව දන්නවා. ඉතින් එතුමා අවදි වෙලා කල්පනා කළා මේක බෞද්ධයන්ගේ වචනයක් නේ බුදුරජාන් වහන්සේගේ ගුණ පාඨයක් නේ මේක මට මොකටද කියලා හිතාගෙන හිටියා. නමුත් එදා එතුමා ඇවිදගෙන යද්දී යම්කිසි දොළපාරකින් බහැලා ගොඩ වෙන්න හදනකොට දැවැන්ත වලහේ හරියට මූණට මූණ ආවා. ඒකත් මිතුමාට අර සිහිනේ සිහිනලේක පාටිතිසෝගාතාව කියුවා. මේ වලසා විදුලි වේගයෙන් ආපස්සට බැලලා දිව්වා. එදා තමයි මෙතුමා තේරුම් ගත්තේ මේ මන්ත්‍රයේ තියෙන මහානුභාව සම්පන්නකම. ඊට පසුව මෙතුමා හැම වෙලාවෙම මිතිවිසෝගාතා භාවිතා කරන්න පටන් ගත්තා. ඒ අතර ඊට සුදුසු ආරණ්‍යයක් සොයමින් සිටියේ ස්වාමින් වහන්සේලා පිළිස්ථානේ බාර දුන්නා. එතුමා සදා බෞද්ධයෙක් වෙලා ජීවිතාන්තය දක්වා සිල් ගුණ පිරුවා. මොනතරම් පුදුම සිද්ධියක්ද මේ දැවැන්ත වලහේ හරියට මූණට මූණ මේ අතදිගට පමණ සමීප වෙලා ඇඟට පණින්න ඉන්න වෙලාවේදී දීපසෝගාතාභී කළ පමණින් ආරක්ෂා සැලසුණා. මේක නිසා බෞද්ධයන් වශයෙන් අප විසින් සෑම විටම තබන තබන තේවරක් ගාන ඉතිපිසෝ ගාථාව සිහි කළ යුතු වෙනවා. නිදා ගන්න ගියත් ඉතිපිසෝ ගාථා සිහි කළා නිදා ගන්නට ඕනේ. අවදි වෙනකොට ඉතිපිසෝ ගාථාව කියමින් අවදි වෙන්නට ඕනේ. ආහාර ගැනීමේදී ඉතිපිසෝ ගාථා සිහි කළා ආහාර ගන්නට ඕනේ. අද කාලේ ගන්න ආහාර බොහෝ දෙයින් මේ රසායනික දේවල් මිශ්‍ර නිසා ශරීරයේ විෂ නොවුණු කෙනෙක් කිපිසෝගාතා දීකල තමම්ම සත්‍යක්‍රියා කරගෙන ආහාර ගන්නට ඕනේ. වතුර නෑමේදී කිපිසෝගාතාව දීකල වතුර නාන්නට ඕනේ. එවැගේම යම් කිසි දෙයක් පටන් ගන්න ඉස්සෙල් ඉතිපිසෝගාතාව කියලා පටන් ගන්න ඕනේ හැම වෙලාවෙම මේක දී කරනවා නම් ඒ ඒ කාර්යයන් බොහෝම සාර්ථකව සපදායකව තනිතින්නේ සම්පූර්ණ කරගන්නට ශක්තියක් ලැබෙනවා මේක නිසා අද කාලේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට ආරක්ෂාව සඳහා ජනතාවට ආරක්ෂාව සඳහා රාජ්‍යයට ආරක්ෂාව සඳහා ඉතිපිසෝ ගාථාවක් නිතර භාවිතා කරමින් මේ ආරක්ෂා දසදිතාට විහිදුවන්නට ඕනේ. මේ ශක්තිය අසීමිතයි. මේ ඉඳගෙන ඇමරිකාවේ ඉන්න කෙනෙකුට වුණත් ඉතිපිසෝ ගාථාව දීකල එක එක ගුණයකින් සෙත් ඇතිවීමෙන් පුදුම ආශ්චර්ය ආනිසංස දැකගත හැකි වෙනවා. ඒ විදිහට අධ්‍යක්ෂින් රාජ්‍යයක් අපි දැකලා අහලා තියෙනවා. ඉතිපිසෝ ගාථාව එක එක ගුණයක් දීපත් කරමින් ඕනෑම අදාන්තයේ සුදාන්ත කරගන්නට පුළුවනි. අරහං ගුණේ අනන්තයි අනන්ත අරහං ගුණ බලයෙන් මම වෛර නොවේමි තරහ නොවේමි නිදුක් නිරෝගී සුවපත් වෙමි මාමින් අසවලාද අරහන් ගුණ බලයෙන් වෛර නොවේවා තරහ නොවේවා නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා ආදී වශයෙන් මෙත්ෙත් පැවැත්වීමෙන් එක එක ගුණයක් ගන්න ඕනෙම රෝගියෙකුට සෙත් පතලා ඔහු සුවපත් කරන්න තරම් බලයක් ඒකෙන් ලැබෙනවා මත්යන් ගුණ කෙනෙක් ඒකෙන් වළක්වා ගන්නට මේ සිපිසෝගාතාවේ නව ගුණේ දීකල එකින් එකට මෛත්‍රී කරලා හිතින් හිතට අර චිත්ත තරංග හේතුවාලීමෙන් ඔහු සංවර කරගන්නට පුළුවන්. මේක අපේ බුදුරජාණන් වහන්සේගේ සිරිතක්. බුදුරජාණන් වහන්සේ ඕනෑම අදාන්ත පුජ්‍යලයක් සුදාන්ත කරන්න සම්මුඛ වෙන්නේ ඉස්සර ඔහුගේ මනසට මේ බුදුගුණ ආවර්ජන කළගෙන සමන් වහන්සේගේ බුදුගුණ ඉදිරිපත් කරලා මෛත්‍රී සිත් ජවනවා. ඉන්නකෝ ආලා තේනවානි අඟුලිමාල දමනේ අඟුලිමාල දමනේ කරන්නේ යෙදුනේ පරිේකම බුදු ඇසෙන් දැකවදාන දවසේදී බුදුරජාණන් වහන්සේගේ තියෙන බුදු ඇති කියලා විශිෂ්ට ප්‍රඥා දෙකක්. ඉන්ද්‍රිය පරෝපරිය ඥාන ආශයානුසේ ඥානය. මේ දෙක තමයි බුදු ඇති කියන්නේ. මේ බුදු ඇත උදේ පාන්දර 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණාවට සමවැදී ඉන්නේ ඉන්නතුරු මේ බුදු ඇසේ දසදහසක් ලෝක ධාතුවට විහිදුවනවා ඒ දවසේ මඟඵල නිවන් ලබන්න සුදුසුසම් ඒක අරමුණු වෙනවා සම්දාගෙත් ඒ වගේම දොළොස් කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමෝදර සමයදී මේ මනෝ මේ බුදු ඇස විහිදුවනවා. ඒ වෙලාවේදීද තමන් වහන්සේ රාත්‍රී කාලයේ ධර්ම දේශනා කළ යුතු අය අරමුණු වෙනවා. මේ අඟුලිමාල ඒ වෙනකොට දවස් කීපයක් තිස්සේ දහස් ගණන් නිමරු අතරතේ හරියට මේ උදෑසනකදී සරුවක් යන වාසයේ බුදු ඇතර ලක් වුණා. ඕ කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන මහ පිං ඇති කෙනෙක් බවද අරමුණු වුණා. තුන් යොදුනක් ඇහැට ඉන්නේ මහ වනාන්තරයක් මැද්දේ හරස් පාරක. දහස් ගණන් හිමාල්ල තව එක එක්කෙනෙක් කවුරු හරි ආවත් මරා ගන්න මේ කියලා ඉන්න වෙලාවේ තමයි සරුවක් යන වහන්සේ අප්‍රතිද්ද වෙලාසෙන් වඩින්න තීරණය කෙලේ. මේ වඩිනකොට පියවරක් පියවරක් ගානේ ඒ අඟුලිමාලගේ මනසට මෛත්‍රී වඩමින් බුදුගුණ බල යොදමින් මෛත්‍රී වඩමින් තමයි වැඩි. ඒ නැඩමවීම නිසා දැන් අඟුලිමාල ඇඟිලි ගණන් කරමින් ඉඳලා එක පාටම මහත් අඳින් ගර්ජනා කරමින් පැනගෙන ආවා. ඒ ඔහුගේ දැඩි ආවේගයයි නම් සරුවක්යන් වහන්සේ ලං වෙන්න ලැබුණේ නැහැ එක්ක කන්දක් මැරෙනවා එක්ක මහා ජන නරාවලක් මැරෙනවා මෙහෙම තුන් යොදුනක් මානෙම උදේව්වා අන්තිමේදී බුදුපාමල වැඳ වැටුනේ අවියාවද අඟුලිමාල ඔක්කොම දෙබකට දාලා බුදුපාමල වැඳලා සමාව අරගෙන පැවිදි වුණා. මෙත් භාවනාව මෙතුමාට දුන්නා. නමෝ දාසකෙන් අඟුලිමාල ස්වාමින් වහන්සේ සෞ කෙලෙස් නැසා රහත් වුණා. මේ මොන ආශ්චර්යයක්ද? අර මෛත්‍රී චිත්ත තරංග බලයෙන් කෙනෙකුගේ යහපත සැලසුණු ඇති. මේ වාගේ අඟුලිමාල දමනේ මෙන්න ආලවක දමනේ, කරරෝම දමනේ සුසූචි රෝම යක්ෂ දමනේ අන් එවාගේම බකප් ධක්ම දමනේ අරවාල නාගරාජ දමනේ එවාගේම අග්නිසික ධූමසික නාගරාජ දමනේ කෝට දණ්ඩ බ්‍රාහ්මණ දමනේ සෝන දණ්ඩ බ්‍රාහ්මණ දමනේ කොක්කරසාපේ බ්‍රාහ්මණ දමනේ වැනි හැම තැනකදීම සරුවක්ඥන් වහන්සේ ඒ ඒ පුජ්‍යලයන්ට කමන් වහන්සේගේ ගුණ ඉදිරිපත් කරලා මෛත්‍රී චිත්ත තරංග විහිදුවලා තමයි ඒ අත්සන් දමනේ කරලා සරණ සීලේ පිහිටුවලා සමහර කෙනෙක් මාර්ගඵල නිර්වාණ ධාතේ පිහිටවන්නත් සමත් වුණේ මේක නිසා බෞද්ධයන් වශයෙන් අපිට තියෙන විශාල බලය තමයි මේ බුද්ධ ගුණ බලය. මේකත් නිතර පාවිච්චි කරන්නට ඕනේ. ඉතින් පාවිච්චි කරමින් සමන් සැනසීගෙන අන්නාටත් මේ සැනසීම ලබා දීම කළ යුතු වෙනවා. විශේෂයෙන්ම මේ බුද්ධ ගුණ භාවනාව තුළින් තවත් විශේෂ ආනිසංස රාශියක් අපේ సంతාන තුළට ගලාගෙන එනවා. පළවෙනි ආනිසංසය තමයි සැපසේ නිින්ද යනවා. ඉතිපිසෝ ගාථාව හොඳින් භාවිතා කරන එකනොට සැපසේ නිින්ද යනවා. සැපසේ අවදි වෙනවා. නපුරු සීන නොපෙනී යනවා. දෙවියන්ට ප්‍රිය වෙනවා. මිනිසයන්ට අමනුෂයන්ට ප්‍රිය වෙනවා. දෙවියන්ගේ ආරක්ෂාව සැලසෙනවා. එවාගෙම අවියාවුද වත විසේ ගිනි මේ විපත්ති වල කියනවා. මුහුණේ වර්ණේ පැහැපත් වෙනවා. එවාගෙම හිතේ සමාධි ශක්තිය වැඩි වෙනවා. අවසාන දවසක තමන්ගේ ජීවිත අවසාන දවසක මන පිළිනුවණින් බොහොම ප්‍රබෝධමත් සිතින් බුදුගුණ සීකල අවසන් වෙනවා. මරණයන් මැත්තේ කාන්තේ සුගතිගාමී වෙනවා. හිත සක්වලක නූපදින්නේ වෙනවා. මේ මංගල සක්වලේ උපදින්නේ වෙනවා. ත්‍රි හේතුක උත්පත්තිය ලබන්නේ වෙනවා. කල්යාණ මිත්‍ර දෙමෝපියන් ලබන්නේ වෙනවා. කල්යාණ මිත්‍ර ගුරු උතුමන් ලබන්නේ වෙනවා. සැබෑ සම්මාදිට්ඨිය ඇති කෙනෙක් වෙනවා. විසදුතු කුණේක උපනා සම්මාදිට්ඨිය පිහිටෙනවා. ජඹුරු ධර්මයන් ආબોධ කරගන්න තරම් නැනවත් වෙනවා. තමන් ලෝසුරා බුද්ධ ශාසනයක් ඇති කාලෙක ඉපදී සිටියා නම් ඒ බුදුවරයන් වහන්සේ තමන් වහන් තමන් වෙත එනවා. තමන්ගේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මානුශාසන ලැබිලා මාර්ගඵල නිර්වාණය සාක්ෂාත් කරගන්න වාසනාව වෙනවා. මෙන්න මේක නිසා මේ ඉතිපිසෝ ගාථා පාඨයේ අල්පයි ස්වල්පයි කියන හිතන්නේ නැතුව මේක තියෙනවා මුළු තුන් පිටකේම සම්පන් සම්බින්දනය වෙලා බැවින් මේක අපි නිතර භාවිතා කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පිටපත්‍රය කියන්නේ තුන් ලෝකයේම තියෙන විශ්වවිද්‍යාලයයි. ඒ සමාන විශ්වවිද්‍යාලය ලෝක ධාතුවක නැහැ. මේ ත්‍රිපිටක ධර්මයේ තියෙනවා භික්ෂු ජීවිතයට, ගිහි බෞද්ධයන්ට අවශ්‍ය සෑම උපදේශයක් මෙහි තියෙනවා. සෑම උපදේශයක්, අනුශාසනාවක්, ආදර්ශයක් එවාගේම උදාහරණයක් සාධකයක් සියල්ලම මේ ත්‍රිපිටක ධර්මයේ තියෙනවා. ත්‍රිපිටක ධර්මයේ අදාරනවා නම් යම් කෙනෙක් ඒ තනත්තා මුළු ජීවිතයේම ධර්මානුකූල ජීවත් වෙලා මෙලව ජයගෙන, පරලොව ජයගෙන, සතර ජයගෙන, කෙලෙසුන් ජයගෙන මඟපල් නිවන් සුව ලබන්නත් සමර්ථ වෙනවා. ඒක නිසා මුළු තුන් පිටකයේම ඉගෙන ගන්නවා වගේ ඊට පෙරමුණු ගැනීම වශයෙන් දොරහැර ගැනීම වශයෙන් මේ පිටිසෝ ගාථා පාඨේ නිතර භාවිතා කරන ලෙස අපි කරුණාවෙන් ආරාධනා කරනවා විශේෂයෙන්ම ඉතිපිසෝ ගාථාවේ තියෙන ගුණ අනන්ත බැවින් ඒ අනන්ත ගුණ සිහිපත් කරලා සාතක ජාතියට සාජ්‍යයට පවා සෙත් පතමින් අපි සෑම දෙනා උසස් කුසල් රැස් කරගන්නට ඕනේ මක්නිසාද මේ තරම් ආනිසංස මේ ලැබෙන්නේ මේ ඉතිපිසෝ ගාථාව සිහි කරන්න සිහි කරන්න චිත්ත සංකතිය පිරිසිදු වෙනවා. චිත්ත කායසික ධර්මයන් පිරිසිදු වෙනවා. ඒ පිරිසිදු වීම නිසා කුරුදේ සංකාමයේ පිරිසිදු වෙනවා. ලේ ධාතුව පිරිසිදු වෙනවා. ලේ ධාතුව සකල ශාරීරික රූප කලාපයක් ගානේ දැකෙනිය නිසා රූප කලාප නිරෝගී වෙනවා. රෝගාතුර රූප කලාප නිරෝගී බාටපත් වෙනවා. සමාත සුව කරන්න බැරි කැන්සර් රෝග නිරෝග පවා යටපත් වෙනවා. ඒක නිසාම ශරීරයේ වර්ණය ප්‍රහපත් වෙනවා. එවාගේම නිරෝගී භාවයට පත්වන දැනින් දීර්ඝාසත් වෙනවා. දීර්ඝාස නිසාම කායික සෝය ලැබෙනවා. කායික බලයක් ලැබෙනවා. එවාගේම ප්‍රඥාවක් වැඩි දියුණු වෙනවා. තමන් ඉන්න අවත පරිසරයේ පවා බොහෝම වාසනාවන්ත බවට පත් වෙනවා. ඒක නිසා මේ ආධ්‍යාත්මික උද බාහිර උද යහපත පිණිස මේ ත්‍රිපිසෝ ගාථාව සිය ගණන් දහස් ගණන් ලක්ෂ වාර නිතරම නිහී කරන්ට අපි පුරුදු වෙන්න ඕනේ. තවත් නිදසුනක් කියනවා මේ අවුරුදු 70කට පමණ ඉහතදී සිටුවෙච්ච දෙයක්. ඒ කියන්නේ අපේ පූජනීය ගරු කටයුතු ස්වාමීන් වහන්සේ නමක් අධිහිටිය ආරණ්‍ය සේනාසනයක බොහෝම සම්භාවනීය සිල්වතන් වහන්සේ නමක්. ඒ ස්වාමීන් වහන්සේට සිහිනෙන් ස්ථානයක් පෙන්වූ නිසා ඒ ස්ථානයේ සොය සොයා ගල්ගෙන් තියෙන හැම කෙනකම ඇවිදලා තියෙනවා. ඒ අනාතර දුටුගැමුණු මහරජතුමා නම් විසින් කරවා පූජා කරන ලද විහාරයේ කියන පැරණි සිද්ධාස්ථානයේක සති දෙකක් පමණ ගත කරලා තියෙන වනාන්තරයක. එහිදී පින්දපාතේ වර්ණ වේලාවේ උදෑසන බොහෝම ලස්සනට සුද කැඳ පැලඳ ගන්නා ලද සලතුණා කෙනෙක් හොඳට ඉදුණු රැවුලක් ඇති සලතුණා උපාසක මහත්මින් ඉස්සරහට ලැබඳා. වැදලා කියලා තියෙනවා මේ ස්වාමීන් වහන්සේලා දකින්න ආවේ. දැන් ඉතින් වඩිනවන්නේ පින්දපාතේ මම ආසයි ස්වාමීන් වහන්සේලා කොච්චර දවසක් මෙහි ඉන්නවද දැනගන්න. මම කැමතියි ස්වාමින් වහන්සේලා වඩන භාවනා කමටහන් මොනවද කියලා අහගන්න. ස්වාමින් වහන්සේලා කියලා තියෙනවා අපි සති දෙකයි මෙහි ඉන්නේ. සාසති දෙකකින් වෙන තැනකට වඩිනවා. අපි ඉතින් ආනාපාන භාවනාව, සතිපට්ඨාන භාවනා, මෛත්‍රී භාවනා මේ ආදී දේවල් වඩනවා. එතකොට මෙතුමා කිව්වා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ජීවත් වෙන්න කාලයේදී නම් බුදුරජාණන් වහන්සේගෙන් සමන්ත ගැළපෙන භාවනා විකනගෙනයි භාවනා වඩලා මඟඵල ලබන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවාට බුද්ධ ගුණ ජීවමානයි. බුදු බලයේ ජීවමානයි. යන්දාසක පරිසන්දි ගන්නා ලදනම් එතා සිට ධාතු පරිනිර්වාණය දක්වා මේ බුදු බලය පවතිනවා. එනිසා ස්වාමීනි මේ සියලු බුද්ධ ගුණයන් සම්පින්දණය වී තිබෙනවා ඉතිපිසෝ ගාථා පාඨයේ. මේක දවස් 27ක් ඇතුළත ලක්ෂ වාරයක් භාවනා කරතොත් බුදුරජාණන් වහන්සේ සිය ඇසට දකින්නාක් මෙන් අරමුණු වෙනවා. එතින්දී බුදුරජාණන් වහන්සේගෙන් වැඳලා තම තහන් ඉල්ලා ගන්න ඕනේ. මේ භාවනාව තමයි Tamanne පිළිතන්නේ කිව්වා. ඉතින් එහෙම කියලා එතුමා ආරණ්‍ය ඇතුළට යන හැටියට ගියා. ස්වාමීන් වහන්සේලා පිළිසුඳා වැඩියා. ගමට වැඩම කරලා දායකයන්ගෙන් අහලා තියෙනවා මෙන්න මේ විදිහේ හැඩරුව ඇති කෙනෙක් අපට මොන ගැහුණා කවුද කියලා. අර මුලින් අසා බලන්නට අමතක වුණා. ගායකවරු කිව්වා ඒ වගේ කෙනෙක් මේ ගම් පළාතකවත් නෑ කියලා. ආපසු ආරණ්‍ය පිටියාමත් දකින්න හිටියේ නෑ. සැබවින්ම මේ කාර්ය දේවතා කෙනෙකුගේ කණවිඩයක් වෙන්න ඕනේ. ඉතින් ස්වාමීන් වහන්සේලා නිකේ ආරණ්‍ය සොයාගෙන මේක කරලා බැලුවා. 100%ක්ම සත්‍යයි. උන්වහන්සේලා අතරින් පස් දෙනෙක් මේ වැඩේ කරලා බොහොම ලස්සනට ඒ කියන්නේ දවස් 21ක් ඇතුළත ලක්ෂවාණේ පිරීගණෙන්ද ආසන්න වෙනකොට ජීවමාන බුදුරජාණන් වහන්සේ මෙන්න තමන්ගේ මනසට මැලී අරමුණු වෙනවා. එසේ අරමුණු වීමේදී කම්පා නොවි සාදුකාර නොදී ගඳ වැටි ගඳ වැටීමක් නොකර සමාධියෙන්ම භාවනා කමඩන් ඉල්ලුවයටයි මේක ලැබෙන්නේ. ඉතින් මේ තරමට ආචාර්යයි නේද මේ චිත්තසෝ ගාථාවේ තියෙන ಗುಣ මහිමය. එනිසා මේ සම්බන්ධව අපි නිතර නිතර ඒ ගැන හිත යොදන්නට ඕනේ හැම තැනකදීම ඒ කියන්නේ රාජකාරීකට යටත් එවාගේම වෛද්‍ය සේවයකට යටත් අධ්‍යාපන සේවයකට යටත් හැම තැනකදීම හැම රාජකාරියකදීම මේ කිප්සෝගතා භාවිතා කරමින් මේ ප්‍රයෝජනය ලබන්න අපි අදිෂ්ඨාන කරගන්නට ඕනේ විශේෂයෙන්ම අධ්‍යාපනයේ ලබන කුඩා දරුවන්ට ඉතිපිසෝ ගාථාවෙන් ගොඩක් ප්‍රයෝජන ගන්නට පුළුවන්. තමන් උදේ පාන්දර නැගිටලා සංපාණීය කරලා පිරිසුදු වෙලා බුදුන් ඇඳලා පන්තිල් අරගෙන ස්වල්ප වේලාවක් මේ බද්ධ පාරියන්ක වාගේ ධර්මණීය ගොතාගෙන වාඩි වෙලා ආනාපාන සතියට හිත යොදවනවා. ආනාපාන සතිය විනාඩි කිහිපයක් මෙනෙහි කරලා ඉතිපිසෝ ගාථාව සිහි කරලා මේ බුදුගුණ ගලයෙන් මගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියලා හිතාගෙන නැගිටලා පාඩම් කරනවා. මෙන්න මේ සැලැස්මන ජීවිතය සකස් කර ගැනීමේදී පුදුම විදිහේ ආශ්චර්ය ප්‍රතිඵලයක් නෙලා ගන්නට පුළුවනි. ඒක නිසා අපි මේ සම්බන්ධ විතාම කාරුණිකව ආරාධනා කරනවා පින්වත් අපේ ජනාධිපතිතුමා නම් ප්‍රදාන එන පින්වත් ආර්යාව ප්‍රදාන කොට ඇති මේ සහභාගීන මැතිමෙතුරුම් ප්‍රභූවරයන් සහිත සම්දෙනාටම එවාගේ පාසල් ගුරු මනුන් වලට එවාගේම ශිෂ්‍ය ශිෂ්‍යාවනට අනිකොත් මේ නිලානි මනුන් ලට ශ්‍රී ලංකාද්වීපවාසී සකල බෞද්ධ ජනතාවටත් මේ දහම් කතාවට සවන් දෙන ලෝකවාසී සීලම ජනතාවටත් අපි කරුණාවෙන් ආරාධනා කරනවා මේ ඉතිපිසෝගාසා භාවිතා කරමින් තමන් තනසේ ලෝටත් තනසිල දෙදා දෙමින් තමන් බලාපොරොත්තු වන දෙලව දුණුවයි සුගති සැපතයි කෙලවර සාන්ත නිවනයි නිවනයි ප්‍රාර්ථනා කරේත්වා කියලා මම ආරාධනා කරනවා දැන් වේලාව කෙටියෙන් ගෙවිගෙන යනවා මෙතෙන්දී අපි විශේෂයෙන් ප්‍රාර්ථනා කළ යුතු වෙනවා බුදු ගුණ අනන්තයි සදාම් ගුණ අනන්තයි මහා සංඝ ගුණ අනන්තයි ඒ අනන්ත බුදු ගුණ බලයෙන් අනන්ත සදාම් ගුණ බලයෙන් අනන්ත මහා සංඝ ගුණ බලයෙන් අනන්ත මෞපිය ගුණ බලයෙන් අනන්ත ආචාර්ය උපාධ්‍යාය ගුණ බලයෙන් අනන්ත මහා බෝසත් ගුණ බලයෙන් අනන්ත ආර්ය දිව රාජ මණ්ඩලය අනුභවයෙන් අනන්ත ආර්ය බ්‍රහ්ම රාජ මණ්ඩලය අනුභවයෙන් සත්නත්‍රේ සතු අසීමිත සූවිසි මහා ගුණ අනුභව බලයෙන් අප සෑම දෙනා පුරණ සීලාදි ගුණ අනුභව බලයෙන් මේ බණ පිළිපේ සීල දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආයුෂයෙන් වැඩෙත්වා වර්ණයෙන් වැඩෙත්වා සැපයෙන් වැඩෙත්වා කාය බලයෙන් වැඩෙත්වා ඥාන බලයෙන් වැඩෙත්වා ගුණ නුවණින් වැඩෙත්වා ධන දානෙන් වැඩෙත්වා යසේතුණින් වැඩෙත්වා සද්ධා සීලයෙන් වැඩෙත්වා සුතෙන් ත්‍යාගයෙන් වැඩෙත්වා ඥානයෙන් ආબોධයෙන් වැඩෙත්වා කරුණාවෙන් මෛත්‍රියෙන් වැඩෙත්වා මුදිතාවෙන් උපේක්ෂාවෙන් වැඩෙත්වා සමත භාවනාවෙන් වැඩෙත්වා විපස්සනා භාවනාවෙන් වැඩෙත්වා ධර්මඥානෙන් වැඩෙත්වා භාවනා ඥානෙන් වැඩෙත්වා එවැගේම තම තමාගේ දෙලොව දියුණුවෙන් අභිවෘද්ධියට පැමිණෙත්වා දෙලොවම සුභසිත ලබත්වා නිලවක් ජයගෙන පරලොවක් ජයගෙන සතරක් ජයගෙන කෙලෙසුණු ජයගෙන අපරාජිතව බුදුපතේ බුදුමහරහතන් වහන්සේ නිවිසනසේ පැමිණ වදාළ සදාකාලික සාන්ත වූ අග්‍ර වූ අජරාමර සාන්ත ප්‍රණීත වූ අමා මහ නිවන් සුවයෙන් සීල සත්‍යෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කියලා අපි මෛත්‍රී කරමු දැන් මෙතෙක් වේලා සීලේක පිහිටා ධර්ම ශ්‍රවණය කිරීමෙන් අත්පත් කර ගන්නා ලද කුසල සම්භාර ධර්මය අපාදිනේ සැනසීමෙන් ජීවත් වෙන සම්මා සම්බුද්ධ ශාසනය ආසේ ගගන ඵලයේ සඳිනු මනලෙමින් විදුලමින් දදලමින් අපරාජිත විරාජිතව අවුරුදු 5000ක් මුළුල්ලේ නිර්මලව පවතිවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා එවැගේම ශාසන භාරධාරී සංඝ පිටුරුන් වහන්සේලා ප්‍රදාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කර ගනිමින් ධ්‍යාන විඥා විපස්සනා මාර්ගඵල ප්‍රතිලාභ කර ගනිමින් සදාම්මාලෝකේ තුන් ලෝක බෙදා දෙනු පිණිස අප රැස් කරගන්නේ මේ කුසලයේ ආශිර්වාදයක් වේවා කියලා අපි ගෞරව කරමු එසේම ශ්‍රී ලංකා දීපයෙහි මිහිඳු මහ රහතන් වහන්සේගේ කාලයේ සිට මෙතෙක් රාජ්‍ය කළා වූ රාජ්‍ය වංශයේ තේලම රජදරුවන්ට නැතිමෙති වරුන්ට වර්තමාන කාලයේහි රාජ්‍යපාලනයේ නියුක්ත ජනාධිපතිතුමා නම් ප්‍රධාන කොට ඇති සෑම දිනාටම මේ කුසල අනුශංස බලයෙන් නිරෝගී සැප බල වින්සත් සතවර්ෂ කාල දීර්ඝාස වේවා අභාව ප්‍රාප්තු රජමැති ඇමති ආදී සෑම ප්‍රභූවරයන්ට සුගති සම්පත් කෙලවර අග්‍ර අමා මහ නිවන් සුවක් වේවා එවාගේම දෙමව්පියන් සහෝදර සහෝදරියන් ආදී වශයෙන් වාගේම ගුරු දෙගුරු උතුමන් කලණ මිතුරන් සෙමිතුරන් පුත්‍ර ධාරාවන් ආදී මේ පරිලෝකයේ සීලම ඥාතියන් මේ කුසලානුසංස හේතුවෙන් සුගති සම්පත් කෙලවරාග්‍ර අමා මහ නිවන් සුවක් වේවා කියලා අපේ කරුණාවෙන් පින් පමුණු වෙනවා එවාගේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්ම ආරක්ෂකවෝද නීතනේ පටන් බමතලේ දක්වා වෙසෙන්නාවෝද දසදහසක් ලෝක ධාතු වාගේ වූද සම්යද්දෘෂ්ටික දිව රාජ මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් චිත්ත ප්‍රසාදයෙන් මෙපින් අනුමෝදන් වෙත්වා දිව්‍යමය ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා නව වාරයක් සම්බුදු සසුනේද පූජාව ශ්‍රී ලංකාපීක ධර්මී කණය සම්බුද්ධ ශාසනයට බෞද්ධ ජනතාවට මහා සංඝරුවනට බෞද්ධ රාජ්‍යයට රාජ්‍යපාලනය නියුක්ත සැමට ക്ഷേම භූමියක් ධර්මාදීපයක් ධර්ම රාජ්‍යයක් ජය භූමියක් විජය භූමියක් සුද්ධ භූමියක් විසුද්ධ භූමියක් සුවිසුද්ධ භූමියක් බවට පමුණුවමින් ආරක්ෂා සංවිධාන සලසා දෙත්වා යුද්ධ කලකෝලාල සංසිඳුනා වූ රටක් බාටපත් කෙරෙත්වා ජල ගැලීමක් මුහුදු ගැලීමක් නායාමක් එවැගේම දුර්භික්ෂයක් නොවි ශ්‍රී ලංකාව ക്ഷേම භූමියක් වැනි බාට පමුණුවමින් ආරක්ෂාව සලසා දෙත්වා සතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් පමුණුවමු හිතවත් මඳහත් අහිතවත් සෑම සත්‍යයන්ගත් මෙම අරණේගා මැඳුර ආදි කොට ඇති කොළඹ අගනුවර එවාගේම අනිකොත් ගම් නගර රාජධානි සහිත ශ්‍රී ලංකාව එවාගේම ජම්බුද්දීපේ මේ සක්වල සීළු සක්වල දස දිසා වාසේ සමස්ත ලෝක සත්‍යාට මේ කුසලානුසංස හේතුයෙන් සුගති සම්ප්‍රඥ සිද්ධ වේවා අබෞද්ධෝ බෞද්ධ වේත්වා මිසදිතෝ සමිදිතෝ වේත්වා දුකටපත් වූ දුකින් මිදෙත්වා බරටපත් වූ භයෙන් මිදෙත්වා ශෝකයටපත් වූ ශෝකයෙන් මිදෙත්වා එවාගේම නොමං යන්නෝ තුමකට හැරෙත්වා ධර්මිෂ්ඨෝ ධර්මිෂ්ඨ වේත්වා සීල සත්ත්වෝ සද්ධා සීල කෘත ත්‍යාග ඥාන ගුණයත්ෝ වේත්වා අසමගී වූ සමගි සම්පන්න වේත්වා ප්‍රමාද වූ අප්‍රමාද වේත්වා රෝගාචරයෝ නිරෝගී වේත්වා සීල සත්ව අප්‍රමාදව පාරමී පුරා ආර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා මෛත්‍රීන් පින්කම් වම්. එතෙන් ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිතුමා නම් මේ ආර්යවන් ප්‍රධාන පවුලේ සැමටත් මැතිමැති වරුණටත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයේ නියුක්ත හැම දිනාටත් ත්‍රිවිධ හමුදා පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතුළු ආරක්ෂක අංශවල සැමටත් මේ බණ පිළිසෙට සහභාගී වූ සීළු මහතුරු මව්වරු දූදරු එවාගේම සහෝදර සහෝදරීවරු ශිෂ්‍ය ශිෂ්‍යාවරු මේ ආදී සෑම දෙනාටම මෙලෝ වශයෙන් ඇති අසනීපකම් අපලෝකාදුර ග්‍රහ දෝෂ දුරු වේවා පබන පිරක් ගානේ රත්නත්‍රේ සතු සූවිසි මහා ගුණී අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා රාජසොරස කුරු ගිනි ජල වස්තු මිස අවියාවදාද විපත්ති වලකීවා කායික මානසික තනපිල්ල වැඩේවා ගුණ නුවණ ධන ධාන්‍ය අසීතුරු සත සම්පත් දියුණු තියුණු වේවා ධර්මාඥාන භාවනාඥාන වැඩේවා සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල සිතමිනි රුවණකින් මෙන් පෙරී සිරී මුදුන්පත් වේවා වින්සත් සතවංශාධික කාලයක් මෙලව ජීවනෝ පරලෝ සුගතිය සාන්ත නිවන පිණිස පාරමී පුරා ගැනීමට තෙරුවන් පිටෙම දීර්ඝාස ලැබේවා සතර වතනාතුරු භවයක් පාසා කල්යාණ මිත්‍ර සම්පත්‍ය ඇතුව නිවන් මඟ පාරමී පිනේවා සිල්වත් ගුණවත් ඥානවත් බෝසත්ඥමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිතේ කුඩන් සේවක සේවිකාවන් දෙකටුව සුවසේ පාරමී පුරා දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිමේ සනකේ වදාළේ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍ර අමාමහ නිවන් සුව පිණිස හේතු වේවා වාසනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු ආකාශත්තා ජ බුම්මත්තා දේවානාගා මහින්නිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං চিරං රක්ඛන්තු ත්වං සදාති සීලේක සීලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගන්නා ද කුසල අනුසංස බලෙන් සෑම දිනාට දෙලොව සුබසිත කෙලවර අජරාමර සාන්ත අමා මහ නිවන් සුවක් වේවා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවතේ අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු Thank you.